මේක වෙන්න බෑ. එයි කියලා. ඒකෝ මේක මේ දවසකින් කරන්න තරන්නේ මූලික සුසුස්කම් තියෙන්න එපා. එහෙම මොනවත් නැහැ. ඒ මොනම දෙයක් කරන්නේ පටන් ගන්න පුළුවන් කියලා. මම කීප පැත්තකින් ප්‍රශ්න කරා. කොහොමද මේ සාධක වෙන්නේ කියලා. අන්න ඒකට බුන්සු සාධක සූත්‍රයක් මම ඉදිරිපත් කරන්න හදන්නේ. ඉතින් සරුවචන සඳහන් කරන සතිපට්ඨානේ පටන් ගන්නකොට මුල සුද්ධ කරගන්නේ කියලා. ඒ ඔක්කොම ආසාවක් ඇදෙන මොකක්ද මේ සතුටවත් සතුටනාශේ බලාපොරොත්තු වෙන මුල. ඒ සතුටන කියන්නේ මුලින්ම සීලයේ තියෙන ඕනේ දෘෂ්ටි ඍජු වෙන්න ඕන. සීලේ පිරිසුදු වෙන්න ඕනේ දෘෂ්ටි ඍජු වෙන්න ඕන. නමුත් ඕනම කෙනෙක්ගෙන් අහලා බලන්න නැත්නම් තමන්ගේ හිතට තට්ටු කරලා අහන්න අපි හිතන්නේ සමාධිය තියෙන්න ඕනේ කියන. ඒක මතක් කරලවත් නැහැ. සමතයක් ගැන සමාධිය ගැන මොනක් සඳහන් කළා නැහැ. වැදගත්ම කාරණාව තමයි Taman හිත හදන, හිත වදන භාවනා වැඩ පිළිවෙලට යන්න ඉස්සෙල්ලා කය වචන දෙක කියන ගුරුසු දෙය ටිකක් හීල කරගන්න ඕන. ටිකක් සීතල කරගන්න ඕන. ටිකක් මේචල් කරගන්න ඕන. ඒක අපි කියන සීලය කියලා. සීලෙන් කරන්නේ විචක්‍රම කෙලෙස් බල බිඳලා කායික වාචික දුස්චරිත නතර කළා දෙන්න. ඒක සරුවචනාංශ මතක් කරන මූලික ඍජුකමක් විදියට. දෙක දෘෂ්ටි ඍජු කරන්න ඕනේ මේ ජීවිතේ මට විසුද්ධියක් ලබන්න පුළුවන්. ඒකට මට පරමාත්මයේ ආශිර්ය ගැනීමක් අවශ්‍ය නැහැ. නංගර දෙයයන් ආසෙට තටුව හොදන්න ඕන ගමක් නැහැ. බ්‍රහ්මන් ළඟට ගිහිල්ලා යාඥා කරන්න දෙයක් නැහැ. සතිපට්ඨාන ගන්නවනම් මට මාව වෙනස් කරන්න පුළුවන් කියන දෘෂ්ටිය තියෙනවා. ඒ කාර්ය මෙත් සූත්‍රය සඳහන් කරනවා දික්ඛින් චානුකෝලම්ම සීලවා දස්සනේන සම්පන්න. දෘෂ්ටියට තමන් ළඟ පේසි දෘෂ්ටියක් තියෙන්න ඕනේ මේ ලැබිච්ච මනසාරණ භාවය. මේ හතිපත්ඨාන ළඟ තියෙන පිළිබඳ තියෙන ගෞරවයත් අපි ලැබු වටිනම වස්තුව. ඒක අපේ දෘෂ්ටියේ බවට ලකුණු. ඊගාවට අපිට දැනගන්න තියෙනවා මේ හිතේ වැඩ කරන් කරනම් කාය වචන දෙක මේච්චල් කරගෙන තියෙනවා. වෙන විදිහට කියනවා මේ ශල්‍ය කර්මයකට යන්නේ ඉස්සෙල්ලා මේ ශරීරය පිරිසුදු කරලා තියෙන්න ඕනේ. එහෙම නැතුව අලුතෙන් කපන කැපුමට මේ පිට ගෑවිලා තියෙන විස බීජ ඇතුළු වුණොත් මේ ශල්‍ය කර්මය වෙන්නේ අනර්ථයක්. ඒ නිසා මේ ශල්‍ය කර්මය තමයි ශල්‍යාගාරයකට ගිහිල්ලා ඉඩක් පිරිසුදු කරලා උපකරණ පිරිසුදු කරලා දොස්තරලා පිරිසුදු වෙලා ඒ වැඩ කරන මේ සාතු සිය ඔක්කොම පිරිසුදු කරලා තමයි අපි මේ ශල්‍ය කර්මය ආරම්භ කරන්නේ. ආනි වගේ තමයි සීලය සහ දෘෂ්ටි පිරිසුදු කරලා තියෙනවනම් ඊට පස්සේ සතිපට්ඨානේ පටන් ගන්නයි කියලා කියනවා. ඒ වගේ විදිහටම සරුවත්තරන්සේ දේශනා කරනවා. චත්තාරෝ සතිපට්ඨාන භාවේ සම්බා කායේ කායानुපස්සී විහෙරති. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ සීලය කොච්චර පිරිසුදු කරන්න ඕනද කියන එක විශාලම ප්‍රශ්නයක්. ඒක පිළිබඳව දීර්ඝ සමාලෝචනයක් කරනවා මහසිසයලු ඒ තමන්ගේ ප්‍රධානම පිටු 1000ක විතර පොතේ ඉහිසීලයේ කියන මාතෘකාව යටතේ මුළු ත්‍රිපිටකයම සම්පූර්ණ අවසල මුගා පෙළාර සම්ප්‍රදාන වල බෞද්ධ වේකට අවිරුද්ධ වෙලා තියෙනවා මොකද හේතුව ඒ වගේ පෙන්ලා දෙන තියෙන සංත කැමතිවරය වගේ අත් අවුරුද්ද හත් දවසක් සම්පූර්ණ දීපතේ සම්පූර්ණ කාමභෝගී හිත මිනිසයා අරුවචනාදික එක ගාතාවක් අහලා එතනදීම හත්ලා ගියා. ඒ වගේම ඒ ආර්ය කියන මාළු කන මාළු බාන මිනිසයා මිලිවිත් පාවගෙන ඉඳද්දී අරුවචනාසි කියලා ප්‍රශ්න දෙකක් ඇහුවට පස්සේ එතනදීම සුවාන් වෙලා කියනවා. ඒ වගේම මේ සම්බදාටික කියන මිනිමරුවන් මේ මර්ගදණ්ඩේශීම වෙත්තන්ගේ බෙල්ල කපන්න පුරුදු කරපු මිනිස්සයා තමන් විස්්‍රාම ගත දවසේම සාරිපුත්‍ර සාහිත්‍ය බණක් අහලා සුවාන් වෙන්න බැරි වුණා නමුත් පිටිනි ඥානකාන්තයේ කියන මේ ධික සංකාරූපේකාව දක්වා ඥාන දියුණු කරගන්න. ඒ වගේ අවස්ථාවදී ආ බලනකොට කොච්චර කල් සීලේ පිළිසඳා කියන ඕනද කොච්චර දුරට සීලේ පිරිසුදුලා තියෙනවද කියන එක උත්තර දෙන්නේ ප්‍රශ්නය. හැබැයි අරවචනාදී කියනවා මූලික සුදුසුකමක් තමයි සීල පිරිසුදු වෙන්න. ඒ නිසා අපි අපි හිතමු අපි ගෙදර දිවි වැඩ කරගෙන ඉන්නකොට අපි සමාහලාට එකපාරම වගේ සතිය එළඹ හිටිනවා. හොඳට අපිට තේරෙනවා ඒ වෙලාවේදී අමුතු ගැම්මකින් සතිය එළඹ හිටිනවා. ආනේ වෙලාවේදීම අපිට අවර්තනය කළ බැලුවොත් එවැනි සතිය එළඹිච්චි මොහොතකදී මොන්නම අකුසල කර්මයක්වත් කරන්න බෑ. මොනම නීති ක්‍රමයක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි සීලේ අවශ්‍යතාවයක් බව දැනගන්න ඕන නමුත් ඒක වැඩේ නොකරන්න බාධාවක් කරගන්න තරයි. අපි හැම වෙලාවෙම මේ නිසා පරියන්කයට යනකොට උදින්ම උදින්ම කියන වචන වැරදි මුලින්ම තමන්ගේ සීලය ආවර්ජනය කරලා බලන්න ඕනේ. ඉතින් ආවර්තනය කරලා සිල් තුන් වන්දනා කරලා බුද්ධ ආදී රත්නත් වන්දනා කරලා ජීවිත පාය කාය පූජා කරලා අපි පරියන්කට යනවා. ආන්නේ විදිහට සීලේ වටිනාකම තේරුම් ගන්න ඕනේ. නමුත් මම පාපතරයක මායතින් සිල් නැති ආදි වශයෙන් කියලා සතිපට්ඨාන භාවනා කිරීම පමා කරනවා නම් ඒක කෙලෙසක් කියලා හිතගන්න. අපිට මේ කියන ප්‍රදේශය ඇති මේ සතිපට්ඨානේ වඩන කොටයි. සතිපට්ඨාන යන වර්ණේ විපස්සනා ඥානයේ මුයි සීලෙ පිරිසුදු වෙන්නේ. එහෙම නැතුව සීලෙ ඉබේ පිරිසුදු වෙන්නේ නැහැ. අපි ආරම්භයේදී පිරිසුදු කරන්නේ අදිෂ්ඨාන ශක්තියෙන්. ආයාසයෙන්. නමුත් ඒකේ තේරුමක් ඇතුව අතුලින් එන දෙයක් නෙවෙයි. අතුලින් එන දේ එන්න නම් සතිපට්ඨානෙ වැඩෙන්නමත් ඕන. ඥානෙ වැඩෙනකොට තමයි සීලය දිනු වෙන්නේ. සීලය වෙනකොට තමයි ඥානෙ දිනු වෙන්නේ. ඒ නිසා සෝන දණ්ඩ වගේ සූත්‍රවල සර්වඥාන්සේ පෙන්නලා දීලා තියෙනවා මේ ඥානයයි සීලයයි දෙක තමයි ලෝකයේ අග්‍රම ධර්ම දෙක. සීලවන්තස්ස පඤ්ඤා පඤ්ඤාවතු සීල. සිල්වතාටමයි ප්‍රඥාව පහළ වෙන්නේ. ඒකයි මෙතනදී සර්වඥාන්සේ දේශනා කරන්නේ මුල පිළිසුදු කරගන්න සතිපට්ඨාන ඥාන පහළ වෙන්නේ මොකද්ද මුල සීල පිළිසුදු කරගන්න. ඒ වගේම තමයි ඥානවන්තයාටමයි සීල පිටා. මේ කියන්නේ ඇතුළතින්ම තමන් කැප වෙලා කරන සීලය. ඒ නිසා තම තමන්ගේ සීලය මෙහි කරගන්නේ ඕනේ. තමන් හොඳට දැනගන්න ඕනේ මේ සතිපට්ඨාන භාවනා කිරීගෙන කිරීගෙන යනකොට ඒකාන්තයෙන්ම තමන්ට වැඩි සීලතුන් දකින්න හම්බ වෙනවා. සිල්වත් වෙන වෙන්න වෙන්න කියන ඍජු ගමන් මාර්ගයේ තියෙනවා බය නැතුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා තව තව සතුටක් හඳ ඇදෙනවා නිසා සීලය සහ සතිපට්ඨාන අතරේ බොහෝම ඍජු සම්බන්ධතාවයක් තියෙනවා. මේ මෑතක ඉඳලා බොහෝම දෙනෙක් කනගාටු වෙන කියන දෙච්ච ගැන මේ දෙක මැදට සමාධිය දාගෙන අලි අවුලකටපත් වෙලා ගියේ. මේ සමාධිය මෙන්න මෙච්චර තියෙන්න ඕන සතිපට්ඨානට යන්න කියලා නැති මේ හැමතැනම පෙන්නනවා කියලා කියන්නේ හදුවට මේ වගේ සූත්‍ර වල පැහැදිලිවම දේශනා කරනවා මූල මුල පිළිසු කරනවා කියලා කියන්නේ සීල දෘෂ්ටිය පමණයි. ඒ වගේම තවත් මේ සතිපට්ඨාන සංයුත්තේ සංයුතනිකයි සතිපට්ඨාන සංයුත්තේ සඳහන් කරලා තියෙනවා යම් කිසි නවක භික්ෂුන් වහන්සේනමක් වෙන්න පුළුවන්. නවක සාමණේර නමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉස්සෙල්ලාම මේ සතිපට්ඨානේ අහපු නවකෙක්ට වෙන්න පුළුවන් කිසිම බයක් නැතුව සතිපට්ඨාන කියලා දෙන්නේ. සතිපට්ඨාන සමාදන් කරවන්නේ කියලා. භික්ෂු නවක භික්ෂුවක් හෝ නවක පවිදි වෙච්ච කෙනෙක් ඕ නැත්තම් මේ ධර්ම වේද ආපු ගමම ඕනම කෙනෙකුට සතිපට්ඨානය හඳුන්වලා දෙන්නේ කියලා. මොකද ඒකෙන් තමයි එහා හරි වාරට වැටුණද වැරදිද ඕනම දෙයක් කරන්න පුළුවන් ශක්තිය ලැබෙන සතිපට්ඨාන කියලා උත්සාහ කළොත් තමයි. ඒ නිසා සතිපට්ඨානය කිරීම ආවලාට නුසුදුසුයි කියලා එහෙම දෙයක් පෙන්වන්න තමයි. ඉතින් අදහස් කරන්න නරකයි මේ සතිපට්ඨානයේ කෞරවේ සහ අගය පාත්‍යය කියලා අපි තේරුම් ගන්න තියෙන්නේ ඒ தත්ත්වයට බලනකොට අපි ඉන්නේ බොහොම ප්‍රශංසනීය තත්ත්වයක. ඒ නැත්නම් සතුට වෙන්න පුළුවන් තැනක. ඒ නිසා අපි හිතා ගන්න තියෙනවා මේ සතිපට්ඨානේ ඔය කියන විදිහට සීල අඩුපාඩු නිසා හෝ සමාධි අඩුපාඩු නිසා හෝ දෘෂ්ටි අඩුපාඩු නිසා හෝ කාලයක් අපි පමා කරකට ඉන්නවා. බණ අහලා ඔබ තේරුම් ගත්තට පස්සේ ඔන්න අපි හිතා ගන්නවා ඇත්තටම බලනකොට අපිට සිල්පද කැඩුනට අපිට සිල්පද කඩන්න තරම් චේතනාවක් නැහැ. ඉතින් ඉඳලා කරනකොට කැඩෙනවා. ඒ නිසා අපිට පුළුවන් අදිස්ථානයක් කරන්න මත්දී මගේ ජීවන රටාව ආජීවය සිල්පද නොකරන තත්ත්වයට වේවා කියලා අපිට යම් අදිස්ථානයක් ගන්න අපි සතුටුයි. අපි ඒකට මේ ආදරයෙන් පෙළඹෙනවා. ඒ වගේම තමයි සමාධිය අපිට නැහැ. ඒ නිසා සතිපට්ඨාන කරන්න බෑ කියලා අපි පසුබානවා. නමුත් අපි දන්නවා මේක් බලෙක් බලෙක් මේ කල්ලන්න යනකොට මහ පොදුම සමාධියක් තියෙනවා. කිසිම එක මයිල් ගහක් වලන නැතුව ගැහුවත් නෙවෙයි මීය පැත්තට පනිනා මේක අනිත් පැත්තට පනින්නේ. ඉතින් ඒකේ තියෙන ලෝකික ලෝකෝත්තර කියලා දෙකක්. ඉතින් අපි ඔය කතා කරන්නේ කොයි එකද දන්නේ. අපේ යෙදුවොත් හරියන්නේ ඉඳ තියෙනවා. ආන්නේ විදිහට සමාධිය පිළිබඳ ප්‍රායෝගික උපමානයක් ගන්න පුළුවන්. ඒ වගේ ප්‍රඥාව කියන එක බැලුවොත් එහෙම ඇත්තටම මැණික් ඉදම කියන මිනිස්සේ ඒ තමන් ඉන්නේ ඉදම මැණික් කියන බව දන්නේ නැත්තම් ඒ මනුස්සයා කොට කල් කොටයක් අතවාලා හිඟාවක් අයින්න පුළුවන්. කවුරු වෙයිලා කිව්වොත් මිනිස්සු මේ ඉඩම මෙන්න මෙච්චරක් ඇතින් මැණිකක් තියෙනවා කියලා ඒ මිනිසා මැණික හාරලා අතට ගන්න ඉස්සරම පෝසත් වෙනවා. ඒ සමුදරව දන්නා මං ඉන්නේ මැණිකක් උඩ. ආන්නේ වගේ තමයි අපේ කොච්චර ඥානෙ තියෙනවද කියලා ඒක උරගාලා බලනකම් කියන්න බෑ. අර සංත කැමතිවරයාගේ සිද්ධියෙන් හෝ පේන්න තියෙන එක සරුවචන් වහන්සේෙන් නම් හරියටම කිය කියන්න අතන මැනිකක් කියනවා කිය. අපිට හිතා ගන්න තියෙන්නේ මේ විදිහට බුද්ධෝත්පාද කාලයක අපිට උපදින්න. මේ විදිහට මේ මනුස්සාත්ම භාවයක් ලබන්න මේ විදිහට අපිට ඇහ කන ජීවනාසී අංග පුලාවක් හරියන්න ඒකත් වැඩි අපිට මේ කල්යාණ මිත්‍යාසයක් ලැබෙන්නේ පැවිද්ද කියන ලෝකේ බණහන්න හම්බ වෙන්න පුංචි පිනක් තිබිලා බෑ. නමුත් මම මේ පොට පාඩගෙන ඉන්නේ මොකද මේ සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් අඩුපාඩුකම් නිසා සත්‍යපත්තහන් අතර කරන එක එහාට ගියත් ගොඩනෙක් හිතනවා අපිට අරණ්‍යගත වෙන්න බැරි වුණා. ස්ත්‍රී පක්ෂේ හරියට හංගාගෙන වුණා උපසම්පදා නැති නිසා. වික්ෂිණින් වෙන්න බැරි. මොකද නැති දෙයකටම නේ අඬන්නේ. ඒක වුණත් සාධිකයේ සෝතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ කිව්වාගේ සතිපට්ඨාන පෙරමුණු තුනකින් පහර දෙන්න පුළුවන්. ඒක සත්‍ය පිහිටීමේ පෙරමුණු තුනකින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එකක් තමයි පරියන්කේ ඉඳගෙන කරන දැඩි භාවනාව. දෙක තමයි සක්මන් භාවනාව. තුන තමයි එදිනෙදා තම තමන්ගේ ජීවිතයේ සතිය පිහිටවන්නේ නැත්නම් දෛනික කටයුතු සතිය පිහිටවීම. මේ තුන ගත්තොත් භාවනා මධ්‍යස්ථානයකට ගියොත් නැත්නම් යන්න බලාපොරොත්තු නැතුව ගොඩාක් බලාපොරොත්තු වෙන පරියන්කේ තමයි. ඇත්තටම පරියන්කේ බොහෝම ඉක්මනට සමාධිය ඇති කරනවා. බොහොම ඉක්මනට සත්‍ය පිහිටව ගැනීම උදව් කරනවා. නමුත් මේ ඇති වෙන සත්‍ය හෝ සමාධිය ස්ථිරතාවයක් නෙවෙයි. නැවතත් තමන් අර හරි මේ භාවනා මධ්‍යස්ථානයේදී කරන පිහිටව ගන්න මේ සති සමාධි gedara කාලසටහන වෙනස් වෙච්ච ගමන්ම කැඩලා බිඳලා යනවා. නැවතත් ඉතින් ආයාසයෙන් බලනවා කවදා මට මේ විවේක පරිසරයක් කතා නොකරන්න පුළුවන් පරිසරයක් නිස්සද්ද පරිසරයක් ලැබෙයිදෝ කිය පශ්චාත්තාප වෙවි නමුත් ඊට වැඩිය ලාභපෝ සමාධිය යාදෙන ගතියක් තියෙනවා සක්මණේ සංකමනාලිගතෝ සමාධි චිරට්ටිසිකෝ හෝති කියලා සර්වඥාන්සේ දේශනා කළා කියනවා මොකද එතකොට අපි ඇස් දෙක අරගෙන අතපය වැනෙනවා චේතනා වැඩ කරනවා අනිකුත් ලෝකේ වැඩ කරන ගමන් ඇති කරන සමාධිය අර පරියංක සමාධියට වැඩිය කල්පවතින සුළුයි. ඊටත් වඩා බොහෝම කල්පවතින්නේ එදිනෙදා වැඩ කරනකොට ගන්න සතිය. හැබැයි ඒක ඇතිකරන්න හොගෝ කලයක්. ඒ භාවනා මධ්‍යස්ථානයේ කියලා ගන්න නම් දවස් 7න් 8න් ගන්න පුළුවන් ඇත්ත. නමුත් ඒක මැකෙන සුළු ගතිය වැඩි. සක්මන මේ දෙක අතර මැදි දෙයි. වැඩියෙන්ම කල්යන්නේ හිතට එදිනෙදා වැඩ කරනකොට හිතේ පිහිටවන්නේ ඒක කියලා දෙනකොට මට අපි ධම්මික ස්වාමීන් වහන්සේ කිව්වේ ඒක ඇති කරගත්ත මිනිසයා මැරිලා ගියත් ඊගාවාත්මද ඒ ගතින යනවා කියන්නේ. එදිනෙදා වැඩ කරනකොට හිතේ පිහිටවගන්නට යම් කෙනෙක් ප්‍රයත්න කරලා අතරමඟදී අභ්‍යක්යක් නිසා කරදරයක් නිසා මැරිලා ගියත් ඊගාවාත්මට පවා මේ පුරුදු කරගත්ත සතිය කල්යනා දෙනවා. මොකද මේක බොහොම ප්‍රායෝගිකයි. ඉතාම දුෂ්කරතාවයක් තමයි කරන්නේ. මගේ ජීවිතේ මට කියන්නේ ඒක තමයි විචිත්‍රතරම අවස්ථාව අපේ ජීවිතේ. ඒක නැතුව නම් කවදාකවත් යන්න බෑ. කොච්චර පරියන්ක කෙරුවා කොච්චර අපි රිට්‍රීට් වලට ගිහිල්ලා අධ්‍යාත්ම වල හිටියත් කවදා හෝ ජීවිතේ ජීඳා වැඩවලදී සත්‍ය අධ්‍යක් ගන්න බැරි වෙන සහක මගේ කියලා කියාගන්න බැරි වෙනවා. කියනහන් ණයට ගත් එකක් වගේ අනුන්ගේ දෙයක් වගේ තමයි සතිය පිහිටවන්නේ. ඒ නිසා අපිට ලැබිලා තියෙන අද මේ ස්ත්‍රී භාවය හෝ පුරුෂ භාවය. එක්ක අපි ගුරුයෝ, එක්ක අපි විලෙන්දු, එක්ක අපි ඉගෙන ගන්න. තුන් මොකක් හරි කියමු. මේ සේරම අපිම පෙර කළ කර්ම කර්මරේ කුසල කර්ම විපාකන ඕක ඇතුලේ ඕනම ජීවන රටාවක ඉඳලා සතිය පිහිටීමේ හැකියාව තියෙනවා. ආනේක අපි සමාදම් වෙන්න ඕන නිසා තමයි අපි මේ වගේ හංගීම් ඇති ඇත්තෝ එකතු වෙලා සමිති සමාගම් පිටවන මේ ධර්ම සාකච්ඡා කරලා ධර්ම දේශනා පවත්වලා අපි අපි තුල තියෙන මේ හැකියාව මතු කරගත්තොත් ඒක නම් බොහොම දුර දිගයි. ඒ සඳහා එතෙන්ට එනකොට අර සීලේ දෘෂ්ටි වගේ මූලික අවශ්‍යතාවයන් අර ස්ත්‍රී පුරුෂ භාවයේ හෝ පැවිදි පැවිදි භාවයේ හෝ මට කියන්න දෙන්නේ බුද්ධහගම් අබුද්ධහගම් බවවත් බලපාන්නේ නැහැ. ඒක කියනකොට ගොඩදෙනෙක් හරියක් තමයි. ඒ මොකද බුද්ධ ධර්ම තමයි බුද්ධියට දින්න කරන අයිතිවාසිකම කියලාගෙන ඉන්නත් ඒකම අපිටයි මේ සතිපට්ඨානේ අයිති කියලා. නමුත් ප්‍රයෝජනෙට සඳහා පාවිච්චි කරේ නැත්නම් එහෙම නොහිතවත් ප්‍රයෝජනෙට සඳහා පාවිච්චි කරන මුස්ලිම් මිනිස්සුන්ට තරම්වත් සතිපට්ඨාන අයිතිවාසිකමක් නැහැ. මේ ඇමරිකාවලදී කරපු පරිශ්‍රණයක දේශනයක් මට අහන්න හම්බුණා. නමුත් ඒක දැනටම අයගෙන නැති නිසා මට ඒකේ මේ උත්තරින් දෙකිරුවේ කියලා කියන්න බෑ. ඒ පුද්ගලයා කියලා තියෙනවා ඩැනියෙල් බ්‍රවුන් කියලා ඒක මම දන්නවා දැන්ටත් එයාගේ වැඩ සටහන් යනවා මේ ඉන්ටර්නෙට් එකේ ගන්න පුළුවන් ඒ දේශනාවේ සඳහන් කෙරුවේ දක්ෂ විශේෂ දක්ෂ විවිධ ආගම් වලට අයිති ළමයි අධ්‍යයන මේ තරුණ වයසේ ළමයි තෝරගෙන ඇසිට කියලා කියනවා මේ ආධ්‍යාත්මික පරිශීලනයක් සඳහා ඔයගොල්ලෝ යොදවනවා කැමැතිද ඒගොල්ලන්ගේ කැමැත්ත අනුව අනිවාර්යයෙන්ම මුස්ලිම් ආගමේ කතෝලික ආගමේ Hindu ආගමේ ඒ ආගම සහ බුද්ධ ආගම ළමයි ටිකක් අරගෙන ඉස්සි කියලා දෙලා තිනවා අපි ඕගොල්ලන්ට මානසික ව්‍යායාමයක් දෙනවා. අභ්‍යාසයක් දෙනවා. ඒක කෙරුවට පස්සේ ඕගොල්ලන්ට ඒකාන්තයෙන්ම ඕගොල්ලෝ අධ්‍යාපනයට උදව් වෙනවා. නමුත් ඒ වෙනකොට ඇති වෙන වෙනස්කම් අපේ ප්‍රශ්නාවලියට උත්තර දීම මාර්ගයෙන් උත්තර දෙන්න ඕනේ. ඒ කාලය ඇතුළත ඒගොල්ලන්ගේ හිඳුන් හිටුන් පහසුකම් දී මේ අපි දානෝදී කරන ආනාපානය දෙනවා. එහෙම නැත්නම් ඔය Hindu ආගමේ කියනකට බ්‍රහ්මන් පිළිබඳ භාවනාව. මේ දිව්‍යන් වහන්සේ පිළිබඳ මොකක් හරි මේ Hindu මුස්ලිම් ආගමේ මම පොත කියවු නිසා මම කියන්නේ අපේ උත්හාගමේ තියෙනවානේ සූවිසි මහා ගුණ, නවආරාදී බුදු ගුණ, ඒ වගේ තියෙනා වගේ අල්ලාහ් දිව්‍යන් වහන්සේගේ නම් 99ක් අරගෙන ඒ සෑම එකක්ම තම හරියටම වම් කකුලට දකුණු කකුල තියාන වම් අතට දකුණු අත තියාන මේනම කීකියා ඉන්නකොට මෙන්න මේ විදිහට ආලෝක පහළ වෙනවා කිය ඔය සූෆිසම් වල උගන්න. අපි හිතන මේ භාවනා අපිටයි හින්න වෙලා තියෙන අපේ බුද්ධියද කියලා. එහෙම එකක් ඇත්ත නෑ අභාග්‍යයකට වගේ ඒ ආගමේ ඒ නිකායවල දැන් නැකිලා ගිහිල්ලා. නමුත් යත්තන්ගේ පොත්වල වතිය. මේන්න මේ විදිහට ඒ ආගමට අවශ්‍ය ඒ මූලික භාවනා ක්‍රම කියලා දුන්නට පස්සේ ඒ ළමයින්ගේ දිනුන පින නැත්තම් දක්ෂකම නිසා බොහෝ දෙනෙකුට ඉතාමත්ම ප්‍රකටව මේ මූල කර්මස්ථානෙට මූණට මූණ දාලා ඉන්න පුළුවන් ශක්තිය දවස් කීපයකින් ඇති කරගන්න කියනවා. ඒ කියන්නේ නීවරණ වලින් ගාවාකේ තයාත් කරලා ඒ දීප අරමුණ මත වෙනවා. ඊට පස්සේ යත්තන උපදෙස් දීලා තියෙනවා. ඒ අරමුණම තවත් සමීප කර ගැනීමට, තවත් සජීවී කර ගැනීමට ලම් වෙලා මෙහෙ කරන්නයි කියන්නේ. මෙහෙක නුදු විශාල ආලෝක මත වෙන පටන් ගන්නවා. එක එක නේද එක එක විදියට. ඊට පස්සේ තමයි විහිළුව පටන් ගන්න. ඊට පස්සේ ප්‍රශ්න අහලා තියෙනවා. මේ මත වෙච්ච ආලෝකයේ සඳහා ඔබ කටයුතු කරගෙන යනකොට සාර්ථකත්වයේ මතින් මේ ආලෝකය පහළ වෙනකොට මොකද්ද Tamange හිත කියන්නේ? නැත්නම් කොහොමද හිතේ ඒක නිර්වචනය කරන්නේ කියලා. ඉතින් ඒ පුද්ගලයා පැහැදිලිවම ප්‍රසිද්ධ දේශනාවක සඳහන් කරනවා යම් කිසි දේව භක්තිකේ ඒ ආලෝකය පහළ වුණාට පස්සේ යා හිතනවා යා කියනවා මම මේ දිව්‍යන් වහන්සේ વિશે යාඥාවක් ස්වරූපයෙන් දිව්‍යන් වහන්සේගේ නම කියනකොට දිව්‍යන් වහන්සේ මා ඉදිරියට බෙනී හිටියා ඒ නිසා මේ ආලෝකය කියලා කියන්නේ සර්බල ධාරිත්වය තමයි. මොන යන්නේ කන එක කියන්නේ. ඒකට දෙකක් නැහැ. ඒක පාලකයෙක් නෙවෙයි ඒක මූල ශක්තිය මේ ශක්තිය තමයි ලෝකෙම අවල තියෙන්නේ මේ තමයි සර්බල ධාරිත්වය මේ තමයි සර්බල ධාරිත්වය කියන්නේ ඒ පුද්ගලයා ආලෝකය අදහන්න පටන් ගන්නවා ඉන්දිය කෙනෙක් ළඟට ගිහිලා කතා කරාට පස්සේ නැත්නම් ඒ දැනට ආවට පස්සේ ඒ පුද්ගලයා කියලා තියෙන අපේ පොත්වල පැහැදිලිවම මේ ශක්තිය ගැන කතා කරනවා මේක තමයි ලෝකේ මූල ශක්තිය මෙතෙන්දි කියන පස්සේ දෙයක් නැහැ නුගුල් ආලෝකයක් තියෙන්නේ ඒ ආලෝකය තුළ ක්‍රියාශක්තියක් තියෙන ඒ ක්‍රියාශක්තියෙන් තමයි පටිවිආපෝ තේජෝ වෙවෙන්නේ මේක තමයි බ්‍රහ්මන් කියලා කියන්නේ මේක තමයි පරමාත්මය නිසා ඔබ මහත්තුන් බොහොම ස්තුතියි මගේ අම්මා අප්පාවත් දක්වන දේ මම බ්‍රහ්මන් දැක්කා දැන් බුදුම සතුටට පත්‍රාදී ඒ වගේම මුස්ලිම් කට්ටියක් කියනකොට අපි නායකතුමා නැත්තම් අල්ලාහ් දැක්කයි කියලා සතුට වෙලා ඒගොල්ලෝ කියලා දෙනවා මේ අපේ ආධ්‍යාත්මික ගමන දැන් කෙලවරකට අපි ඇවිල්ලා තිනවා මින් එහාට ටික වෙන්න දෙන මරුණන් පස්සේ අපි ඔය ආලෝකය දැන් ගිහලා සම්පාද කරනවා. ඉතින් වැඩි හරි කියලා අර ඒ පරිශ්‍රණ මෙහෙම කරත්තන් ස්තුති කරගෙනවා. බුද්ධ ආගමයි කියනවා දැන් තමයි භාවනා පටන් ගත්තේ කියලා. උතනින් පරිසම් වෙලා ඕකට අහු වෙන තීජයට ගියොත් විතරයි භාවනා සිද්ධ වෙන්නේ දැන් තමයි පටන් ගත්තේ කියලා කියලා කියනවා. මට හම්බෙච්ච පණිවිඩයේ මේ දේශනාව ඇහුවට පස්සේ හරියට උපදෙස් ලැබෙනවා නම් මූලික අවස්ථා ටික කොහොමදත් කරගන්නේ? කෙරුවට පස්සේ දෘෂ්ටිය හරිනම් දන්නවා ආලෝකය කියන්නේ විපස්සනා උපක්ලේශය. ඕක පරමාර්ථය කියලා හිතුවොත් ඒ මනස ගොඩ ගන්න දෙයන්න අතටවත් බෑ. නිසා තේරුම් ගන්න ඕන ඕකෙන් බැල ගැලවෙන්න ඕන. ඕක නෙවෙයි ওই සමාධිය නෙවෙයි අපේ પરමාර්ථයේ අපේ ධර්ම කෙලවර. ඒ සමාධිය කියලා කියන්නේ මගදී හම්බෙන අතුරුඵලයක්. ඒක අදහන්න ගත්තොත් මේ පුදුල සාමාන්‍ය සතිපට්ඨානේ නාහපු බුද්ධ ආගමට යන්තම් බැසගත්තු මිනිසුන්ට තරම්වත් ආරක්ෂාවක් නැත්නම් යනවා. ඒකයි කියන්නේ මුලින්ම දෘෂ්ටි හරියන්න ඕනේ. ඔය භාවනා කරන යනකොට හම්බෙච්ච පුංචි පුංචි දේවල් දැකලා ඒව ලොකු කරගෙන සලකන්න පටන් ගත්තොත් ගුරුවරයාට හරියට පැහැදිලි කරලා නොකියුවොත් ඒ පුද්ගලයා ලොකු අමාරුවක් වෙනවා. ඒක නැත්තම් එතන එක තැන කරකැවෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සීලයමයි නැවත නැවත සලකා බලන්න තියෙන මේ භාවනා කරගෙන යනකොට වෙනදාට වඩා සතෙක් දැකලා මරන්න පුළුවන් ශක්තිය Tamanගෙන් ජීවි කියලා යනවා. අවස්ථාව ආවම හොරකම් කරන්න හොරකම් නොකර සිටීමේ කැමැත්ත වැඩි වෙනවා. කාමීත්‍යචාර අදහසිතට එනකොට තමන්ගේ ගුණ චරිතය සිහිපත් වෙලා බුදු ගුණ සිහිපත් කරගෙන බේරෙන්න පුළුවන් ගතියක් දැන් මේ හසිබත් අනගමනේ තියෙනවද? බුරු කියලා හිස් වචන පරිවචන මම මේකෙන් එකයි කියන්නේ හිස් වචන. ගොඩනෙක් හිතන්නේ ගොඩනේ දන්නේ නැහැ සතෙක් මරීමට 100%ක්ම සමානයි හිස් වචන එකක් කතා කිරීම. අපාගාමි අකුසල කර්ම. උදේ ඉඳලා හැන්ද වෙනකම් කොච්චරනම් අපි වචන කතා කරනවා. මම ලංකාවේ හරියට මේකට හිනා වෙනවා. ඒ ඇත්තු එකතු කරගන්න. මේ රටවල වෙන සංස්කෘතිකින් ඇත්තෝ මගේ වචන ගැලපෙන්නේ නැහැ කියලා කියාදී ඒක හරිනම දකිවි ලංකාවේදී අපි ගමක කොහේ තොට බල කරා යද්දී ඕන කෙනෙක් නානවා දකිනකොට නිකන් අතලා නානවද කියලා. මේ හොඳටම පේන්නේ නානවා තමයි. ඒ තමයි නානවා. ඔව් මේ නානවා. එහෙනම් දැන් මේ දෙන්නම කඩේ යන මේ කඩේ යනවාද? ඔව්. හල්පෙනත් හරි නෑ වගේ ඒක. ඒ ජර්මනිසයට මේක බාධාවක් නම් මොන කාලෙන්ද මේක උගන්වන්නේ කොහොමද කියන්නේ තම තමන්ගේ වැඩ බලාගන්නේ කියලා එහෙම කිව්වොත් ඉතින් සිංහල කම නැහැ. දැන් අපි දකපන් හොස්ස දික් කරගන්න ඕක කතා කරන්නේ කිය මේ සම්පත්තලා පිළිබඳව කියලා තියෙන අර්ථකථනය. මේ සතිපට්ඨානෙ පිළිබඳ ගියාම නැත්නම් මේ සතිය පිළිබඳ ගියාම තමයි වැඩ හිමීට කරන ගමන් කරන වැඩේටම අවධානය යොමු කරන ඉන්නකොට හොඳට තේරෙනවා මේ එක වචනයක් කතා කරන්න අපේ යන්ත්‍රේ කොච්චර වැඩ කරන්න ඕනද කියලා. ඇතුළතින් චේතනාව පහළ වෙලා ඒක වචනයක් බවට බිඳින්ද පිටක්ක විචාර රාශියක් ඇවිල්ලා බැරිම තැන තමයි කඩාගෙන බලන්නේ වශයෙන් එළියට. ඉතින් මේක අපිට ඕනේ නම් අර පිටක්ක විචාර මට්ටමින් හෝ චේතනා මට්ටමින් නතර කරන්න අපි කොච්චර ඉක්මන් වෙන්න ඕනද වචනේ කියන මේ සම්පූර්ණ වේතික්‍රම මට්ටම පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකෙදි බොහොම දරුණු දෙයක් තමයි බොරුව කියන්නේ. ඒ වගේම දෙයක් තමයි කේලම කියන්නේ. ඒකත් හරිය පස්ස දෙයක් තමයි මේ පරුස වචන කියලා කියන්නේ නමුත් අපි මූලිකම දේ කර්මපත අරගෙන බැලුවොත් සම්පප්පලාව ගැන කර්මපතයක් සම කරන්න බලන්නේ සතෙක් මරණ එකට. ඒ නිසා සතිපට්ඨාන කරගෙන යනකොට තමයි තේරෙන පටන් ගන්නවා සමාහලාට අමෝරාවෙන් අපි ඔව් කියනවා එහෙයි කියනවා හ්ම් කියනවා කියලා බේරෙනවා. අනිල්ල මේන කාලේ ඉතින් හිතේ කාමන මැදදී කොද්දින් සවරන්න කියලා මාතේ ඉතින් මේ මහත් ළඟට එන්නෙම භාවනා කරන්න කියලා එන්නෙම විවේකී ගන්න කැමති මානසික රෝග සහිත බඩිලැත්ත. ඒත් හරිය කැමති මතකේ කතා කරගෙන. මේ මහත් ළඟ තුනට හීලින් පවර් එක. ඉතින් ඒ ළඟට ඇවිල්ලා කියෝනවා කියෝනවා කියෝනවා කියෝනවා කියෝනවා දවස් දෙකක් දුන්නත් ඉවර කරන්නේ. ඒ මාත් ඒ කරන්නේ ඉස්සලා ඉස්සරහම අර manussකම ටිකක් මූණ හිනායලා බලහිනා පහුවෙලා හ්ම් හ්ම් හ්ම් කියන්නේ. ඌ කියන්නේත් නෑ නෑ කියන්නේත් නෑ මම අහගෙන ඉන්නවා කියන හ්ම් කියන ඉතින් අහගෙන ඉන්න කියන මනසටම ලැජ්ජෙන් කියලා නතර වෙනවා. අපි ඥානරාම සාන්ත වැඩ ඉන්න කාලේ ඒත් ඒ වගේ. ලෝකෙ තියෙන හොඳම කර්මස්ථාන සාධකය කියලා ඉතින් ගෙවල් වල වෙච්ච දේවල් දිගට අවිල කියවන්න පටන් ගන්නවා. මේ බෝඩයක්ම දාලා දෙන වචන විනාඩි 3කට වැඩි කතා කරන්න එපා කියලා. ඉතින් ලොකු සංසිකව එහෙම කරන්නේ නැහැ මම ඊළඟට ආපම මම කිව්ව කතා කරන්න දෙනවලු. හැබැයි පිටපොට යනවා දැනගත්ත ගමන් හොඳයි කියලා. තව සැරයක් දිගට ගියම තව සැරයක් හොඳයි කියන. තුන්වෙනි සැරේ හොඳයි කියලා නැගිටලා යනවා. ඔන්න මේ දක්ෂයන් විසින් මේ සම්පප්පලාපින් ගැලපෙන්න කරන ක්‍රමය, ගැලවෙන්න කරන ක්‍රමය. මොකද උගෝ දෙනෙක් කියනවා මේ වගේ ගිහිල්ලා කතා කරනවාම ගොඩාක් චිත්ත සංචයක් ලැබෙනවා මම කියලා කියන්නේ ඇත්ත. නමුත් අපි අනිත් පැත්ත ගැන කල්පනා කරන්න ඕනේ. මේ ළඟදී ඔය දොඩන්දුවේ හිටපු මුදේම කර්මස්ථානාචාර්ය සාංශ තමයි. අපි අමාරුවක් කළා තමයි ජීවිතක්ෂයටපත් වෙන්නේ. ඒ ගැන කතා කරපු බටේර අර්ථකථනයක දෙන්නේ කිව්ව ආශ්‍යාකරයේ සෑම කර්මස්ථාන චරුරුම් මැරෙන්නේ heart attack එකකින් කියලා. මොකද අනුන්ගේ දේවල් ආගෙන ඉඳලා කුණු කන්දල් ආගෙන ඉඳලා. ඉතින්යි බුරුමිදි මට ජීව කර්මස්ථාන දෙන්න කිය ස්වාමීන් වහන්සේ පුදුමාකාර විදිහට ඒ අනවශ්‍ය කතා කරනකොට වහාම කපලා දාන. ඉච්චේලම තියෙනවා අසියට පසුබිමට කතා කරන්නේ. ඒක සතිපට්ඨානය කරනකොට අනිවාර්යයෙන්ම තමන් තුළට එන්න පටන් අරගන්නවා. එන්න පටන් අරගත්තාන් පස්සේ මේ වගේ සාකච්ඡාවක් නම් අපිට ඔය වචන 10ක් 15ක් දීලා මේ කියන අදහස දෙන්න පුළුවන්. නමුත් ගෙදරේ අනික් සමාජිකයන් දෙන්න ගියොත් ඉතින් දික්ක සාගනලු තමයි. ඉතින් ඒකදී අපි ටිකක් තද්දිම මේක අල්ලන්නේ නැතුව සාමාන්‍ය ප්‍රමාණයකට තියාගන්න ඕනේ කියන්න වෙනවා නැත්නම් අඟවන්න වෙනවා මම විවිධයකට කැමති නමුත් අනික් කෙනෙකුගේ අවශ්‍යතාවය තියෙනවා අපි ටිකක් කතා කරන්න ඕනේ නමුත් අපි හොඳට මතක තියාගන්න ඕනේ මේ සම්පප්පලාව සඳහා වැඩි කාලය ගත කරන්න ගත්තොත් ඒක මේ සතිය පිටින් වැඩ පිළිවෙලට හරියට බාධා කරනවා ඒ වගේම තමයි මේ දෘෂ්ටි පිළිබඳව හෝ විද්‍යා දෝමනස් වගේ මානසික ධර්ම එනකොට ඒකවර නැත කරන්න බෑ නමුත් අපේ ප්‍රවාහය පේන්න පටන් අරගන්නවා. ඒ ප්‍රවාහය පේන්න පටන් අරගත්තට පස්සේ අපි ඒක වේගෙන් යන වාහනයක් එකවරම තිරින්ග තද කරන්නේ නැතුව වගේ ටිකෙන් ටික ටිකෙන් ටික තියෙන අඩු කිරීමේ වැඩ පිළිවෙලක් තමයි මේකට කරන්නේ. ඒ කරගෙන යනකොට තමයි අපිට අර පරියන්කේදී මේ අභ්‍යාසය එන්නේ නැහැ. පරියන්කේදී අත් දෙක වහගෙන කන් වහගෙන අන්ත සද්ද ඇහෙන්නේ නැතුව සමහර බන්දලක් වහනවා. එහෙම නැත්නම් නාසයට ගඳ විගත රස නැතුව. ඒකෝට මේ හිතින් ගොඩාක් හිතින්නේ ගොඩාක් සතියට yaadena තත්ත්වය. ඊට වඩා අභියෝගතරයි සක්මන. ඊටත් වඩා අභියෝගතරයි එදිනෙදා වැඩ. එසයි මේ එදිනෙදා වැඩෙදි මේ දහසක් අංකටලු මැද යම් ආකාරයක අපි සතිය පිහිටවා ගත්තොත් ඒ සතිය පිහිටවා ගත්ත සතිය බොහෝ කල් අපිට හිතසුව පිහිට පිහිටනවා. ඒ වගේම තමයි මේ Taman ඉන්න පරිසරයට සාපේක්ෂව සතියක් තමයි පිහිටවන්නේ. ඒ නිසා අපි උත්සාහ කළ යුත්තේ මේ භාවනා මධ්‍යස්ථානවල කියලා කරන සමාධියට බර පරියන්කේ ඉඳගෙන කරන සතියක් වගේම ගාත්ම යාදෙන දේ නැත්නම් ගාත්මද පවතින සමාජ තත්ත්වයට ගැලපෙන දේ තමයි තම තමන් ඉන්න පරිසරය තුළම සත්‍ය පිටන්න උත්සාහ කරන එක. ඒක සම්බන්ධයෙන් සතිපට්ඨාන අපි ඉස්සරහට හම්බ වෙනවා මේ සම්පජඤ්ඤ පබ්බ යනකොට ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති නිසින්නෝවා නිසින්නෝමිති පජානාති වශයෙන් කරන ඕනම ක්‍රියාවලදී සත්‍ය පිටවන්න පුළුවන්. ඒ නිසා දේශනේ අමාර කරන්න ඉස්සෙල්ලා මම මතක් කරන්න කැමති අපි මේ ඉදිරියට වැඩ කරගෙන ඉන්නකොට අපි තුම අපිට හොඳටම කේන්තියක්. මොකක් හරි හේතුවක් නිසා අපිට 100%ක්ම කේන්තියක්. ඊට පස්සේ අපිට කායික ඡන්ද වරස ගති, වාචික ඡන්ද වරස ගති, හිත විසන ගති එන්න පුළුවන්. සම්පූර්ණ ගොජ දාන මට්ටමට එන්න පුළුවන්. නමුත් මම අභියෝග කරනවා එවැනි தත්ත්වයක් වුණත් සතියට යට කරගන්න පුළුවන් හැකියාව කවදාකවත් නැති වෙන්නේ. මට දැන් හොඳටම කේන්ති කියලා ඉන්න බව දැනගැනීමේ ශක්තිය අපිට තියෙනවා. නැහැ කියලා ඕන කියන්න පුළුවන්. නමුත් ඒක පරිේශණය කරලා බලලා කියන දෙයක් නෙමෙයි. කොච්චර 100ක් ඒඳ ගියත් ඒක දැකගැනීමේ ශක්තිය තියෙනවා. ඒ වගේම අපිට තද්දේ කාම ආසාවක් හෝ වෙන මොකට හරි ආසාවක් මම දැන් ආසාවක් ඇති වෙච්ච බව දැනගැනීමේ ශක්තිය අපිට තියෙනවා. ඒ වගේම අපිට මොනම දෙයක්වත් තේන්නේ නැති අන්දමන්ද වෙච්චි, තෝන්තු වෙච්චි හිත ආවත් මගේ හිත දැන් තෝන්තු වෙලා කියන බව දැනගන්න ඕන. මතක තියාගන්න මේ කේන්ති කියලාදී කේන්තියෙන් මම ඉන්නවා කියලා දැනගන්න පුළුවන් ශක්තිය හෝ තද ආසාවට ලක් කළා මම දැන් ආසාවේ ඉන්නවා කියලා දැනගන්න පුළුවන් ශක්තිය හෝ තමන් අන්දමන්ද කියලාදී අන්දමන්ද වෙලා තියෙන බව දැනගන්න ශක්තිය හෝ මොන්නම්ම බ්‍රහ්මයන්ට අපින් නැති කරන්න බෑ මාරයට නැති කරන්නත් බෑ දෙවියන්ව නැති කරන්නත් බෑ ඉතින් බුද්ධ ආගමට කොහොමද කතෝලික මිනිස්සේ හිංසා කරන්නේ මුස්ලිම්මනුත් ඒ කොහොම බුද්ධහමට හිංසා කරනවා කියලා කියන්නේ කිසිම දෙයකට මොනවක් කරන්නේ නැහැ. නමුත් බෞද්ධයාට පුළුවන් හිංසා කරන්න බෞද්ධයාට කියන්න බලන්න මට කියන්නේ ගියහම සතිය පිටවන්න බෑයි කියලා නිරීක්ෂණ පරීක්ෂණ වලින් තොරව Taman ගැන අඩු දක්ෂයකට යන්න පුළුවන්. ඒක ඕනම ඕනගේ උට වන්දන කරදර කරන්න පුළුවන්. ආසාව ඇති ඉච්ඡාට පස්සේ මට සතිය පිටව ගන්න බෑයි කියලා අපිට අපි ගැන නිරීක්ෂණයක් කරන්න නැතුව තීරණයකට එන්න පුළුවන්. එදාට ඕන කෙනෙකුට අපිට වින කරන්න පුළුවන්. ඒ වගේම අපි හිත අන්දමන්ත වෙච්ච වෙලාවෙදී නම් මට සතිය පිටවන්න බෑ කියලා අපිට අපි ගැන තීන්දුවක් ගන්න පුළුවන් ඒක එච්චර නිරීක්ෂණයකින් පරීක්ෂණයකින් සාධක වෙච්ච දෙයක් නෙවෙයි. එහෙම දුරලයක් නම් ඕන කෙනෙකුට වින කරන්න පුළුවන්. ඒ නිසා අපි ඇති කරගන්න ඕන හද්දන්ත කුලේ හිත. එහෙමකට වටන්න බැයි හද්දන්ත කුලේ හිත හදාගන්න මට කොච්චර කේන්ති ගියා. කේන්ති එහෙම තියේදී කේන්තිගේ බදන ගැනීමේ ශක්තිය මට තියෙනවා. අර කොච්චර ආසාවක් ඇති වුණත් ඒ ආසාව දැනගැනීමේ ශක්තිය මට තියෙනවා. මම කොච්චර නිදිමතෙන් හෝ තෝරන්තු ගැටයක් නැහෝ අන්දමන්ද ගැතියව ඒකව දැනගැනීමේ ශක්තිය තියෙනවා නම් අපිට බලාපොරොත්තුවක් යන්න පුළුවන් උදේ නැගිටිපු තැන ඉඳලා හැන්දෑවේ නිදි පැදුරට යනකම් දවස පුරාම සතියෙන් ඉන්නෝනේ කියලා බලාපොරොත්තුවක් ගන්න පුළුවන් එහෙමනම් අපි ඉන්නේ අරණ්‍ය ගත වුණා, දුක්ඛ මූල ගත වුණා, සීනාස්ම ගත වුණාද? එතෙන් තමන්ගේ නිවසේදී කියලා ඉච්ච ලොකු වෙනසක් වෙන්නේ. එතකොට මේ පුද්ගලයා යණ යන තන පූජනීය ස්ථානයක් බාටපත් වෙනවා. සෑම චිත්තක්ෂණයකම පූජනීය තත්ත්වයටපත් කරනවා. ඒ தত্ত্বය දැනටමත් ගන්න පුළුවන් මූල ශක්තිය තියෙන නිසායි අපි මිනිස්සු කියලා කියන්නේ. ඒකයි අපි මනුෂ්‍ය ආත්මය ලැබනකොට අනෙක් සත්තුන්ට වැඩිය අතිරේකව වැඩිපුර ලැබුපදී. ඉතින් මේක සාධනීය කරන්නේ නැතුව සාක්ෂාත් කරන්නේ නැතුව මේක ක්‍රියාවත් කරන්නේ නැතුව අපිට මැරලා යන්න සිද්ධ වුණොත් ඉතින් එහෙමනම් ඒක නිකම්ම නිකන් ආශ්‍රයක් වඩපත් වෙනවා. ඒ නිසා මේ ලැබුණා වූ කියන සම්පත්තිය සම්පත්තිය ඒ විවේක ගත්තොත් ඒක විපත්තියක්. ඒක දුරු ස්වාමීන් වහන්සේගේ පොතේම සඳහන් කරලා තියෙනවා මම හිතන්නේ දේශනාවේ සඳහන් වෙන එක දුර්ලභා කන සම්පatti තත්ත්ව විවේකෝ විපatti. මේ ලකුණු ක්ෂණ සම්පatti දුර්ලභයි. නමුත් ඒක අපි මේ ගණන් ගන්නත විවේක කෙරුවොත් ඒක ඊට වැඩිය අපිට විනාශයක් නෑ. එනවා නැතිවත්තාන ඉගෙන ගන්න ඉගෙන ගන්න කිට්ටු කරන්න කිට්ටු කරන්න ඒක චිත්තක්ෂණයක තියෙන වටිනාකම ඉතාමත්ම බහුල වෙනවා අපි බලාපොරොත්තු වෙමු ඉදිරියට පවත්වන දේශනවලදී මේ කියාපු කෙටි හඳුන්වා දීම වලට ඒ ප්‍රායෝගික ඒ වගේම මූලධර්ම කොටස් එකතු කරලා තව තවත් ඒ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් කොටස් අතිපට්ඨාන දිගහැරෙන ක්‍රමයට අපි ඉදිරියට ඉදිරියට කරගන්නවා කියන බලාපොරොත්තු ඇතුව අද කාලේ වෙන සැලකිලිමත් වෙලා අදට සතිපට්ඨාන හඳුන්වා දීමේ දේශනාව මෙතනින් නැත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තම තමන් කරගෙන යන ආ වූ සතිය තව තවත් ශක්තිමත්ව කරගෙන යන්න මේ දේශනාවේ කරුණු කාරණා තම තමන් කරගෙන යන වැඩ නිසා මෙතික් උපයාගෙන තියෙන සත්‍ය සතියක් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද තැනීම පරම දේශනාව මෙතනින් නතර කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩි කියලා තියෙනවා මම ඒකේ ඒක බාධාක් ගන්න බෑකට සීමා කළ යුතුද? මොකද මේ මෙහෙදිත් එහෙමයි උනේ කෝට්ටේ තියලා පටන් අරගත්තට පස්සේ කතා ඉවරලා බලනකොට මට පැය දෙකක් විතර ගිහිල්ලා. ඒ කාටරිමිය පිළිවෙලව කීටි කලේසු දෙයක් දෙන්නම් අපේ විනාඩි 5ක් අරගෙන මේ දෙවියන් පෙන්ජි මාධ්‍යයෙන් අපේ

සීලයයි දෙක සමීප කරගත්තට පස්සේ සත්පත් වෙන පටන් අරගන්න ඒක තුන් ක්‍රමයකට කරන්න ඉන්නේ. අධ්‍යත්ත වශයෙන් බලන්න, බහිද්ධා වශයෙන් බලන්න, ඊළඟට අධ්‍යත්ත බහිද්ධා වශයෙන් බලන්න ඉන්නේ. ඒක නිසා ඒ කියන්නේ සංස්කාර කොටස් කිව්වහම පස්සේ අපිට පංචස්කන්ධයේ අපිට අත්දකින්න පුළුවන් සංස්කාර. ඒ වාගේ අධ්‍යත්ත වශයෙන් ගන්න. ඊට පස්සේ මේ අධ්‍යත්ත වශයෙන් නොගැනෙන බාහිරයේ තියෙන දේවල් තමන්ගේ හැමෙන් එහා තියෙන කොටස්. තමන්ගේ ස්නායු පද්ධතියට අහු වෙන්නේ නැතුව එහා තියෙන කොටස් මේ බහිද්දා වශයෙන් අරගන්නවා. ඒකෙමත් පටන් ගන්න පුළුවන්. ඒකෙන් පටන් අරගෙන මේකේ ධාතු මනසිකාරයට බහ ගන්න පුළුවන්. ඊට පස්සේ ඇතුලෙන් පටන් අරගෙන පිටට යන්නත් පුළුවන්. පිටින් පටන් ගන්න ඇතුලට යන්නත් පුළුවන්. මේ විදිහට සංගුරුසු අධ්‍යයනයක් දෙන්න පුළුවන් සංස්කාරන ඇතුළත සංස්කාර පිටත සංස්කාර කියන වගේ ಗುಣ විශේෂයක් නැහැ. කොව්ව සංස්කාරයි. ඒ නිසා රාහුල බද්ද ස්වාමීන් වහන්සේට බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා කේසා කියන කොටස් ගත්තොත් ඒකේ තියෙන පටවි ප්‍රධානයි. එළියේ තියෙන පටවිත් ඔය පටවීමයි. ඒ නිසා පටවි ඇතුලේ පටවි පිටවටවි වශයෙන් ඔක දෙකක් නෑ දෙකම පටවීම තමයි. ඒ නිසා සත්‍යපට්ඨානට අපිට බහ ගන්න පුළුවන් බාහිරේ දෙයක් වල කේමා වගේ භික්ෂුණිය හන්දාවේ නිදාගන්න ඉස්සෙල්ලා ගිහිල්ලා පහන දිහා බලන ඉඳලා පහන නිවියන හැටි බලන ඉන්නකොට සම්පූර්ණ සත්‍යපට්ඨානෙ මතක්. ඒක වැලි පොළොවට ගිහලා තමන්ගේ වතුර ටිකක් වක් කරලා පය හොදගෙන ඉන්නකොට වැලි ටිකට වතුර බී ගන්න දිහා බලන ඉන්නකොට සතිපට්ඨානෙ මතුවෙන්න පටන් ගන්නවා. ඒසුළු බහිද්ධාවෙන් පටන් ගන්නවා. බාහිර ධාතු මතින් පටන් ගන්නවා. ඊට පස්සේ ඇතුළත ඒවෙන් පටන් ගන්න එක තමයි හුඟක් කලාට ආනාපාන සතිය වගේ කරගන්නේ අධ්‍යාත්ම පොරසෙන් පටන් ගන්න. මේ දෙක ඊට පස්සේ එකිනෙක සත්‍ය වෙනවා. ඇතුළත තියෙන්නේ පිටතට දාලා යොදන්න බලන්න පුළුවන්. පිටත දකින්න ඇතුළට දාලා බලන්න පුළුවන් වෙනවා. ඒකට අජ්ජත් බහිදන. හැබැයි මේකට සිවුම් පැත්තක් කියනවා. අපි ගමු දැන් අජ්ජත් කියන එක අපි ගත්තේ දෙතිස් කුණබ ගැන කියනකොට අදෝකේස මත්තකා උද්දම් පාදකලා සච්ච පරියන්ත. කිසන්තේ යට පාදාන්තයෙන් උඩ හැම පරියන්ත කරගෙන ඇති කොටස් තමයි අපි දෙතිස් කුණකට ගන්නෙ. නමුත් අපි එහෙම දෙතිස් කුණප කරන්නේ එහෙම ගත්තට අපි ඒක කියන ඉතින් ඇතුලේ අජ්ජත් පිට බහිද්දා කියලා. ආනාපානෙ ගන්න. ආනාපානෙ ගත්තාම අජ්ජත් කියලා ගන්නේ නාසිකාග්‍රේ වමනයි. ශරීරයේ ඉක්කොටසුත් අපි ගන්න බහිඳගෙන. ආනාපානෙ හිතේ දරවසේ වෙන තැනකට හිත යනවා. කයේ කුඹියක් ඇවිදිනවා දැකලා කැඩුනොත් ඒ කියන්නේ ආනාපානෙ හිත කැඩුනා කියන්නේ අපි කියන්නේ. ඊළඟට ආනාපානයේ තියෙනවා පිටින් ඇවිල්ලා දෙන හුලන් බැල්ල දිහා බලා ඉන්නවනම් අපි ඒක අධ්‍යත්ත කරගන්නවා අත්දැකීම් බලන්නේ නැහැ. හැපෙන තැන බලන්නේ නැහැ. උලන්රළු දිහා බලනකොට හැපෙන තැනට හිතේ පිට පිට ගියයි කියලා කියන්නේ. එnde ende ende මේ අධ්‍යාත්ම කියන කොටස සිවුම් වෙමි සිවුම් වෙමි සිවුම් වෙමි යනවා. සාමාන්‍ය සම්ප්‍රදාන කෝල තමයි කය අරගන්නේ. මොකද අරමුණකට ඉදී උදරේ හෝ නාසිකාග්‍රේ කියලා මුළු කයම මතක කරලා ඒ යොදපු හිත යොදපු අරමුණ විතරම අධ්‍යාත්ම කරන්නේ. ඒකෙත් මූලත තුනක් තියෙනවා. ඒ මූලත තුන එකක් තුනම කර කර ඒක සිවුම් කරකට සිවුම් කරකට තමයි යන්නේ. සාධ්‍යත්වයිලා කියන එකට තමයි දැනගන්න තියෙන ඥාන මට්ටමේ උත්තර දුන්නට සතිපට්ඨාන කෙරීගෙන යනකොට ඒක පිළිබඳව අර්ථය ඉන්නේ ඉන්නේ ඉන්නේ කරනවා. අන්තිමට ගිහිල්ලා අධ්‍යාත්මයක් නැහැ කියන තැනට යනවා. එදාට සක්කායිත්‍ය කල්යනා. එතනම් අධ්‍යාත්මයක් තියෙනවා කියලා කියන්නේ ආත්මයක් තියෙනවා කියලා කියන්නේ. අපේ විවාදමින්ෙන් තමයි අපි මාර්ග ඥානය සාක්ෂාත් කරන්නේ. එතකම්ම අධ්‍යාත්ම බහිද තියෙනවා. භාවනා කරගෙන ඇති එකන අධ්‍යාත්මයේ ගොරෝසු වැඩි. භාවනා කරන්න කරන්න කරන්න කරන්න ඒක සිව්ම විසිව්ම කියන්නේ තමයි තියෙන්නේ. අනාපානසිතේවත් ඒක එහෙම තමයි. ඒ නිසා ඒක මම මේ බිකු බෝධි ට්‍රාන්ස්ලේෂන් එකක් බැලුවා. ඒකෙත් ඉතරම විස්තර නැහැ. මොනවාක්වත් කියලා නැහැ. ඒ නිසා මේකේ කිව්වේ මගේ මට හිතෙච්ච දෙයක්. මම තවදුරටත් හොයලා බලන්න මේක තියෙනවා නම් ඒ මොකද ඒ සූත්‍ර බික්කු සූත්‍රය කියලා කියන්නේ මේ සංයුත්තනිකායේ සතිපට්ඨාන සම්පතේ. ඒක තමයි ඔය ක්‍රම තුන පෙන්නලා දෙන්නේ. ඒක බෑ ගොක් අනිත් තැන් වල සාකච්ඡා වෙන දෙයක්. මේකේ හිතෙනවා මොකද මේ බුදුහාමුදුර ක්‍රම තුනක සතිපට්ඨාන උගන්වන්නේ කියලා. හේතුව මොකද? බාහිර තියෙන පට වියාපෝ තේජෝ ගත්තත්, ඇතුලේ තියෙන පට වියාපෝ තේජෝ ගත්තත් දෙකම පටන් ගන්න පුළුවන්. දෙකම සංස්කාර පමණමයි. ඊට පස්සේ වහන ඇතුලෙන් පිටතට පිටින් ඇතුලට කියන ආයෙම සිදු වෙනවා, සිදු කරන්නත් පුළුවන්. වෙන මොනවාක්වත් මතක් කරන්න කියන්නේ මොනවාක්ද දේවල් තියෙනවද දැන් බද්දම. හොඳයි එහෙනම් අපි මෙතනින් මේ දැන් අපි මේ දෙවෙනි පින්දීමේ සතිවාරයේ මෙතන સમાપ્ત කරන්න යනවා. මතක තියාගන්න ඕන අපි මේ පුංචි පිටසක් පුංචි තැනකට එකතුලා කරත් මේක දෙවියන් සහිත බ්‍රහ්ම සහිත මුළු ලෝකෙටම කරන ප්‍රධාන වැඩ පිළිවෙලක් කියලා හිතාගෙන අනිමේ මුංජි කාය සාක්ෂියක් පමණයි දෙන්නේ මේ බුදුහාමගේ ධර්ම චක්‍රය අපි මේ පවත්න්නේ ඒ නිසා අපිට මේ හම්බෙච්ච අවස්ථාව අපිත් අගය කරනවා වගේම සියලු ලෝක සත්‍යාත මේන් ඇති වෙන අවසාන්තිය දස දිශ පැතිරේවා දිව්‍යයන් බමුණයිද ලෝකයාට මේ බණ අහලා දිවි ලෝකේ සද්දම්ම මේ කෞසාදිකේ ලෝකේ දිවිවරු කරන වැඩ පිළිවෙලක් වගේ සියලු දෙනාම ගෞරවයෙන් යුක්තව මේ කටයුත්ත ටිකට කරගෙන යන්නේ ඒ සියලු දෙනාගේම අපිට ආරක්ෂාව අපිට සැලසේවා අපි අපේ දෙමව්පියන්ටත් අපි අපිට උගන්වපු ගුරුවරුන්ටත් අපි මේ කරගෙන යන වැඩේ දැකලා අපේ ගෝලියෝ අපේ ශිෂ්‍යයෝ අපිටත් වැඩි හොඳ දේවල් කරනවා කියලා දිතාව පහල වෙලා ඒත් අංගේ තනුකම්පාව අපිට ලැබේවා කියන සාදරශීල ඇති කරගෙන අපි පේන ඔපින සියලු දෙනාට බිම් කරගෙන වීමේ අපි මේ අද සතිවාරය සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා අපි සාමූහිකව එකතු වෙලා ආදාලා ගන්න කරමු ඉත්තාවතාච නම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාච නම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච නම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාදත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඊතං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අපි අපේ ප්‍රාර්ථනා ගාථා වශයෙන් හිමිනා පුණ්‍ය කම්මේ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 ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය සාදු සාදු මෙම ධර්ම දේශනාව පවත්වනු ලැබුණේ මිත්‍රිගල නිස්සරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් Thank you.